ඒගෙන අපි හොඳට තේරුම් ගන්න මේ ලෝකයේ පුරුදු කිරීමන් නෙමෙයි මේ. මේ කතා කරන්නේ සම්බෝධි පක්ඛි ධර්ම. මේ කතා කරන්නේ බුදුරන් වහන්සේට ආවේනික වූ සක්කාය නිරෝධ වූ දහම ප්‍රතිපදාව. Taman තව එක තහවුරු කරගන්න නෙමෙයි. දැන් අපි අසුබේ වඩනකොට රාගේ ප්‍රහාණියට හොඳට තේරුම් ගන්න අපි රාගය දුරු කරලා අසුබේ යුක්ත සක්කායෙන් ඉන්නවද නැද්ද? සක්කාය සක්කා දිට්ටියෙන්නේ මෛත්‍රය වන්නවා දේශය ප්‍රහණයට. අපි දේශය අයින් කල මෛත්‍රය නතු සක්කා ඉනවද නැද එකින් දැන් අපි අදන් අපි කල්ලනට අනුගත වෙලාද සක්කා නිරෝධයද නෑනේ. අපි ආය අපි හොඳ පැත්තක සක්කායි. ලෝකයේ හොඳ ඒක වැරදි නැහැ. එක ලෝකේ හොඳයි. හැබැයි බුදුරජාණන් වහන්සේට ආවේනික ධර්මය නෙමෙයි. බුදුරන් වහන්සේට ආවේනික ධර්මයේ හුරු කරන්න සක්කාය නිරෝධ වැඩ පිළිලක් වෙන්නට ඕනේ. ආය අසුභයෙන් යුක්ත මම ඉන්න බෑ. මෛත්‍රියෙන් යුක්ත මම ඉන්න බෑ. විතක් විතර්ක දුර්වීමෙන් යුක්ත මම ඉන්න බෑ. එහෙම ඉන්නවා නම් බුදුරන් වහන්සේ ධර්මයේ කියන්නේ කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත වෙන කෙනෙක් මේ හික්මීමෙන් යුක්ත වෙන කෙනෙක් ওই පැත්තට තල්ලු වෙයිද? තල්ලු වෙන්නේ නෑ. කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත වෙන කෙනෙක් විශේෂයෙන් සජීවී ඇසුරක් තියේදී ඒ කෙනා සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතේ හැඟවෙන දෙයක් නෑ. තමන්ගේ ජීවිතය තමන්ට ආවෙනක විග්‍රහයක් නෑ. තමන්ගේ ජීවිතේ මොන කෙලෙසයක් ආවත් ඒකයි බුදුරන් වහන්සේ ආචාරගොල්ල සම්බන්ධතාවයේදී පැහැදිලි කළ පෙන්වන වත්පිළිවෙත් කරනකොට නැත්නම් අපේ හිතට එන සියලු අකුසලේ අඩුම තරමේ තව කෙනෙකුට උපස්ථාන කරන්න බෑ ගුරුවරයන් අහන්න නැතුව අවසර ගන්න නැතුව. ගමනක් යන්න බෑ. ගැන් ආර ඉන්න තැනින් එලියට යන්න බෑ එකන් තමන්ගේ හිතට එන දෙයක්කට ඉඩක් දීලනේ හැබැයි අර සම්බන්ධතාවේ හොඳට ගොඩනැගිලා තියෙනටවන් අන්න අර හික්මවීම ඒ හික්මවීමේදී තමන්ට ආවේනික වූ තමන්ට කොටු වෙච්ච රාමුවක නෑ ඇයි එහෙම යොමු වෙන්නේ සත්‍යවාදීව සත්‍යත් එක්ක යොමු වෙච්ච නිසා අපට ඕන දෙයක් කුරු කරගන්න අපි යොමු වෙන්නේ එහෙම හික්මෙන්නේ නෑ එකන අපි සත්‍යවාද නැතිනන් තමයි මානසික පුහු සංකල්පොස්සේ ඉන්නේ අපි මොනවහර තීරණයක් කරගෙන ඉන්නේ අන්න එතෙන්ට යන්නේ නෑ සත්‍යවාදී කියෙන එනම් මේ කාරණ භාවිතා කරන්නේ කවුද මේ හතර භාවිතා කරන කන්නු පහින් පීටපු වෙන එනම් මේකෙදී ඔබට මේ සම්බෝධි පක්කි සූත්‍රයේදි තේරෙනට ඇති සම්පූර්ණයෙන් සකල මේ විදම් බ්‍රහ්මචරියන් ආනන්ද කල්යාණ මිත්‍රතා කියන එක කොච්චර අර්ථාන්විත වෙලා තියෙනවද මෙන්න මේක සැබෑවටම අර්ථාන්විත වුණොත් ලෝකේ ඒ කෙනා අනිවාර්යෙන්ම ගංගාවක් පහළට ගලාගෙන යන්නාසේ අනිවාර්යෙන්ම යාගේ සක්කාය නිරෝධී ප්‍රතිපදාව යුක්ත වෙනවාමයි එයාගේ ආයේ කවදාවත් අනිත් පැත්තට දෙන්නේ හැබැයි ඒකට හරියටම අනුගත වෙන්නට ඕනේ ඒකට හරියට අනුගත වෙන්න බැරි තැනදී අපි පුහුමාන්නින් යුක්තව අපි සක්කාය කාය නිරෝධයක් කරන්න දඟලනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒකයි මේ ලෝකේ ශාසනය තියෙන්නේ. සම්පූර්ණයෙන්ම බාහිර උපකාරයක් මතමයි. මේ ලෝකෙ හිම වෙන්නේ නැති දෙන්නයි. ඒ දෙන්න තමයි බුදුරයන් වහන්සේ, පසේ බුදුරයන් වහන්සේ. ওই දෙන්න හැරෙන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට තමන්ට වැඩපිළිවෙලක් හුරු කරලා, තමන්ට ඕන විදිහට කටයුත්තක් කරලා, සක්කා නිරෝධ වැඩපිළිවෙලකට අනුගත වෙන්න බෑ. සක්කා නෝද වැඩපිල් රනුගත වෙන්නටනා. මුළු මහත් බ්‍රහ්මචරියාම් පවතින කල්යාන මිත්‍රත්වයෙන් යුක්ත වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබත් දක්ෂ වෙන්නට ඕනේ. ඔබ කොච්චර ධර්ම යහුවත්. හොඳට මතක තිබ්බත්. හොඳට හිතුවත්. තවතම විදියට විග්‍රහ කළ දුන්නත්. ඔබට කොච්චර සමීපෙන් අසුරු ගන්න පුළුවන් වුණත් ඔබ ඔබ තුළින් බලන්න ඔබ කරන්නේ ඔබගේ කටයුත්තද අනුගතවීමද කියලා. ඔබ තුළ තියෙන්නේ මොන දැනුමත් තිබ්බත් මොන විග්‍රහයක් තිබ්බත් මොන හික්මීමක් තමන්තර තිබ්බත් ඒ ඔක්ම තමන්ට ආවේනික දෙයන්නම් තියෙන්නේ. තමන් හිතන විදිහ දෙයන්නම් තියෙන්නේ. තමන් හොඳයි කියලා හිතන විදිහ දෙයන්නම් තියෙන්නේ. එතන තියෙන්නේ සක්කාය දිට්ඨියමයි. එතන සක්කාය නිරෝධය නෙමෙයි තියෙන්නේ. මොකද මේ සියල්ලක්ම ලෝකේ හුරු කරව පුරුදු කිරීම. ලෝකේ හුරු නොකරන පුරුදු කරන එකම එක කාරණාව තමයි සක්කා නිරෝධයේ දහම බුදුරන් වහන්සේට ආවිනික දහම. හැබැයි මේ දහම ලෝකයට කියද්දී කන්නේමන්නේ නැහැ කියනවා අහන්න. ඒක මහා සුඤ්ඤත සූත්‍රයේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මහා මේ මාළුන්ගේ සූත්‍රයේදී කන්නමනන්නේ ඇයි එච්චරටම ලෝකයා සක්කායට කැමති. ඉතින් ඒ නිසා අධිෂ්ඨානයක් ඇති කරගන්න. අපට මේ ලෝකේ ඇහෙන් දැක්කත් කණින් ඇහුණොත් සමීපයෙන් ළඟින් ඇසුරු කරත් කොච්චර ධර්මයේ ඉගෙන ගත්තත් ඉගෙන ගත දේ මතක තියාගත්තත් විග්‍රහ කරන්න පුළුවන් වුණත් අපට ඕන විදියට ගුණධර්ම පිරුවත් ඒක ලෝකයේ යහපත් කෙනෙක් වෙයි එයා. ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙයි. නමුත් ලෝකයේම ශ්‍රේෂ්ඨ උත්තම බුදුරයන් වහන්සේ පෙන්වන සක්කාය නිරෝධ දහමට නම් කවදාවත් ලං වෙන්නේ නැහැ. ඒ අය ලෝකයේ තුල ශේෂ්ඨ වූවත් ශාසනය තුල දුර අය. ඒ නිසා ලැබුණු අවස්ථාව මගහරවා ගන්න එපා. ඔබත් කල්යාණ මිත්‍රාත්වයට අනුගත වීම සැබෑම අර්ථාන්විත කරගන්න මේ උතුම් දේශනාවත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.